භාවනා සූත්‍රය කියලා. මේකෙන් දෙන ආදර්ශය තමයි ඉන්ද්‍රිය සංවරය. මේ ඉන්ද්‍රිය සංවරය ආධ්‍යාත්මික ජීවිතයක අත්‍යවශ්‍ය දෙයක්. ඒකෙන් තමයි ඒ සීලයක් සමාදන් වෙච්ච නැති කෙනත් සීලයක් සමාදන් වෙච්ච කෙනත් අතර වෙනස සාමාන්‍ය ලෝකයා දැක ගන්න. ඒ ඉන්දිය සංවරයේ ප්‍රයෝජන තමයි ප්‍රයෝජන කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ඉන්දිය සංවරය දකිනකොට දැනට ඒ ආධ්‍යාත්මික ජීවිතයකට ආගමික ජීවිතයට සද්ධාව ඇති වෙච්ච නැති කෙනෙකුට සද්ධාව පහළ වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට දැනට ඇතිවන සද්ධාාවක් තියෙනවනම් ඒක තීව්‍ර වෙනවා. ඒ ඉන්දිය සංවරය ඇති කෙනෙක් දකින්නකොට පවා. ඒ වගේම ඉන්දිය සංවරය ඇති කෙනාට තවත් ඉන්දිය සංවර සහිත කල්යාණ මිත්‍රයන් දිහාවට ආකර්ෂණ ශක්තියක් ඇති වෙනවා. ඉන්දිය සංවරයක් නැති අසංවර ඇත්තන්ගෙන් වෙම්ගීමක් සිදු වෙනවා. ඒ වාගේම ගැඹුරු ධර්ම පද තේරුම් ගන්න හොඳ වෙලාවක් හම්බ වෙනවා. අවුල් කරන දේවල් වලින් ටිකෙන් ටිකෙන් ටික ටිකෙන් ඈඩ් කරන ගතියක් තියෙනවා. ඒ නිසා මේ ඉන්දියා සංවරය ආධ්‍යාත්මික ඒක නැත්නම් කියනවා නම් පරමාර්ථ එහෙමත් නැත්නම් කියනවා නම් මේ ලෝකෝත්තර පැත්තත් ලෞකික පැත්තත් අතර පුදුමාකාර සම්බන්ධයක් ඇති කරලා දෙනවා. එක විදිහක භාෂාවක් මේ. ඒක විදියක sannivedana ක්‍රමයක්. ඉතින් ඒක මේ ක්‍රමිකව වර්ධනය වෙන දෙයක්. නැත්නම් ප්‍රතිපදාවත් එක්ක ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වර්ධනය වෙන දෙයක්. ඒ නිසා ඕනම කෙනෙක් සාසනික අභිවර්ධනයක්, ප්‍රවර්ධනයක්, පරිණාමයක්, ප්‍රගමනයක් සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයා තුළම මේ ඉන්දිය සංවරය පිළිබඳව දක්වන ආකල්පවල ක්‍රමානුකූල වෙනසක් ඇති වෙනවා. ඇති වෙන්න ඕනේ. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ සාසනික පණ කියලා කියන්නේ. සජීවි සාසනයක් කියලා කියන්නේ විනයක් කියලා කියන්නේ තමන් තුළ තමාගේම ඉන්ද්‍රිය සංවරය පිළිබඳවත් ආකල්පමේ වෙනස් ඇති වෙනවා ටිකෙන් ටික. අනුන් කෙරේ ඉන්ද්‍රිය සංවරය කෙනේ අනුන්ගේ ඉන්ද්‍රිය සංවරය කෙරේ දක්වන ආකල්ප විශේෂයි විවිධාකාර වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් මට්ටම් තුනකට සිද්ධ වෙනවා බවයි අපේ පොත්පත්වල දැනුමෙන් පේන ඉස්සලාම ඒවා ගැන අහනකොට ඔන්න සූත්‍රමය වශයෙන් අදහසක් ඇති වෙනවා. මේ ආධ්‍යාත්මික ගමන යනවනම් ඉන්දිය සංවරය අත්‍යවශ්‍යයි. ඉන්දිය සංවරයෙන් තොරව ආධ්‍යාත්මික ගමනක් කෙරෙන්න බෑ. මේක හරියට මේ බරපතල ශල්‍ය කර්මයක්. ඒ ශල්‍යාගාරයක නැතුව නිකන් සාමාන්‍ය කුස්සියක හරි එහෙම නැත්නම් වෙන මඩුවක දාලා කරන්න බැරුවා වගේ. ඒ නිසා ඉන්දිය සංවරය මුලින් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය ඉස්සලාම අපි අහලා දැනගන්නවා වෙන්න පුළුවන්. එහෙම අහලා දැනගත්තට මේක ඇඟට වද්ද ගන්නට නැත්නම් මේකෙන් මට ප්‍රෝජනයක් වෙයිද කියලා දැනගන්න නම් හිත වදින්න නම් මේක વિશે නැවත නැවත කල්පනාව යෙදෙන්න ඕන. ඉතින් එතකොට ඒ කියන්නේ අර පිටින් කවුරු හරි දක්ෂව බණ කිව්වත් ඒ තුගැන්නුවත් ඒ පුද්ගලයා තුලම චින්තාමය වශයෙන් මේකේ ඇදහිමක් ඇති වෙන්න ඕන. මේ ඉන්දිය සංවරයෙන් තොරව වෙන මොන සම්පatti ලැබුණත් ඒක නිකන් හොරිකට මිනිස්සෙකුට ආබන්ලා සලකන්නා සරසන්නා වාගේ ඒ කිසි ආයිත්තමක් වෙන්නේ නැහැ. උපයක් වෙන්නේ නැහැ. ඉන්දිය සංවරය අවශ්‍යයි. නමුත් මේ පැවැත්ම සඳහා එහෙම නැත්නම් මේ බෝවීම සඳහා නැත්නම් තව කෙනෙක් තලාගෙන පෙලාගෙන බලවත්ව ජය ගැනීම සඳහා කටයුතු කරනකොට ඉන්දිය සංවරයේ බාධා වෙනවා. ඉන්දිය සංවරයේ මිලාන වෙනවා. ඉන්දිය සංවරයේ කබර වැටෙනවා. ඉන්දිය සංවරයේ තැන් තැන් වල තුවාල සිද්ධ වෙනවා. ඉතින් මේ දෙක අතර සටනක් නැති කිසිම පෘ탁ජනෙක් නැහැ. හැම පෘ탁ජනෙක් තුළම මේ ඉන්දිය සංවරය පිළිබඳව බයලජ්ජාව පිළිබඳ යම් ප්‍රමාණික හැඟීමක් තියෙනවා. ඒ වගේම තමන්ගේ ඉඳුරන් පිනවීම, ಜಾතිය බෝ කිරීම, තමන් අනුන් පරයාගෙන ඉදිරියට යෑම ආදී කුහක ගති එක පැත්තකින් වැඩ කරනවා. ওই දෙක අතර සටන ලද්දා පටන් තියෙන සටනක්. ඒකයි මේ පෘ탁ජනයට උම්මත්තකයි කියලා කියන්නේ. මේ දෙක අතර දෙපැත්තට අදින ගතියක් නැති කෙනෙක් නැහැ. ඉනි සර්වඥාන්වංශ ඔය සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පුරන කාලේ ඔය කොන් දෙකම හොඳට අතගාලා බැලුවා. එකක් තමයි මේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා, කල්යාණ සත්පුරුෂයන් වහන්සේලා විසින් කියන කරලා පෙන්නන කෙරුවොත් හොඳයි කියලා අනුමත කරන මේ ඉන්දියා සංවරයේ Taman තුල ඇති ලිංගතුකම. අනික් පැත්තෙන් ඒ ඔක්කොම තියෙද්දි මේ ඉඳුරම් පිනවීමට. එහෙම නැත්නම් අනික් කට්ටිය තලා පෙලාගෙන අඳුර පාගෙන ඉදිරියට යන්න තියෙන ආසාව, ಜಾතිය බෝ කිරීමේ ආසාව, උන් ඔය දෙක අතර සටන කොච්චර දුරට සරුවචනාංශේ හැම වැරද්දක් තුලම හැම නිවැරද්දක් තුලම Taman තුලම අනුන් තුලම අන්තිතයත් තුලම අනාගතයත් තුලම සලකා බැලුවද කියනවනම් උන්වහන්සේ සර්වඥතා ඥාණයටපත් වුණාට පස්සේ ඒ ප්‍රකාශ කරන විශේෂයෙන්ම කාලාම සූත්‍රයේදී මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව සමනක් බ්‍රාහ්මණයන් සහිත මානව ප්‍රජාව සහිත මේ සියලුම දෙනා යමක් දිත්තං සුතං මුතං පත්තං පරියේෂිතං අනවිචරිතං මනසා දැක්කානං ඇහුවානං ස්පර්ශ කරානං දිත්තං සුතං මුතං පත්තං පත්තුනානං පරියේෂිතං ඔයා ගියානං අනවිචරිතං මනසා හිතෙන් හැසිරුණානං තමහං ජානාමි මං ඉසේරම දන්නවා එක එක්කෙනෙක් තම තමන් කැපිපේන්ට අනෙක් කට්ටියට හොරෙන් රහසේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් වැඩ දිග්ගටම යනවා. ඒව එකක්වත් ඒ සර්වඥතා ඥාණයට රහසක් නෙවෙයි. ඒ වාගේම කැපිපෙනීමට ඇති ආසාව සර්වඥාන්සේගේ ඥාණයට රහසක් නෙවෙයි. ඒ වාගේම සර්වඥාන්සේ ඒවට දඬුවම් කරන්නට යන්නෙත් නෑ. ඔය තමයි පුත්තක්ෂණ ස්වභාවය. ඔක්කොම කුණු ගොඩ මැද, ඊ අතරමැදමත් තියෙනවා මේ ලැජ්ජ බය ඇති සංවර වෙන්න ඕනේ. මේ ධ්‍යාන භාවනා කරන්න ඕනේ. විපස්සනා කරන්න ඕනේ. නිවනුත් ලබන්න ඕනේ කියන හැඟීමක් තියෙනවා. ඒ පරාසයත් සරුවචනාංශේ කෙලවරටම දාන. උන්වහන්සේ සරුවන් තාඥාන ලැබුවා. එතකොට පස්සේ මතක් කරනවා මේ ඕනම කෙනෙක් ඇහු දුතු හිතු සලකා බැලූ පත්තු පත්වීමට ආසා කරන්නා වූ හිතෙන් සලකා බැලූ යම් තාක් ධර්ම තියෙනවනේ. ඒ කිසිම දෙයක් මම දන්නේ මම දන්නවා දන්නේ නැහැ කිව්වොත් ඒක මගේ බොරුවක් වෙනවයි කියලා. නමුත් උන්වහන්සේ කියනවා එහෙව් ඇත්තා වූ මේ පෘ탁ජනයනොත් මගෙත් අතර වෙනස මොකද ඊයත්ෝ යුවා අල්ලා බදාගෙන මම මාගේ කියනවා මම යුවා දැනගෙන මම මාගේ නොකිය ඉනවා. මම යුවා ළඟ හිට ගන්න යන්නේ නැහැ. ඒක මගේ නම්බුවක් කරගන්න නැහැ. ඒක මම මමේ කියන්නේ නැහැ. මගේ කියන්නේ මගේ ආත්මය කියන්නේ එච්චරයි මේ පෘ탁ජනයා ਸਰවඥාන්සෙත් අතර ඇති වෙනස. ඉතින් එතකොට අපි මේ ඉන්ද්‍රිය භාවනාව පිළිබඳව ඉගෙන ගන්න හදනකොට අපි ඉස්සල්ලාම ඉන්ද්‍රිය භාවන ගැන නෑ හෝ කෙනෙක් ආහන තත්ත්වයටපත් වෙනකොට යම් පරිවර්තනයක් සිදු වෙනවා. මම මේක දැනගෙන හිටියේ නෑනේ ඒක නෙමේ ලෝකයා මේ දියුණු වෙන්නේ මම දැනගෙන හිටියේ නෑනේ ඒකයි මම මේ පෙරදුනේ වැරදුනේ ඒ නිසා මිද්දිරේට මම මේ ඉන්දිය සංවරය ඇති කර ගන්න ඕන කියලා අහලා දැනගන්න. පස්සේ මේක කල්පනා කරලා බලනකොට හැබෑනේ නම් කියලා අපි මිනිස්සුයෝ නේද සීලාචාර වෙන්න ඕන නේද සભ્યත්වයක් තියනවා නේද කියලා අර කොහොඳට කස කැවුනට පස්සේ තමයි ඒ කුසල ඡන්දේ පාන මම මේක කර බලන්න ඕන මම සතියක්මාරක් සීල් රැකලා ඉන්න ඕන මම සතියක්මාරක් කතා නොකර ඉන්න ඕන මම සතියක්මාරක් දකින් දකින් දේ බලන්න නැතුව ඇහෙන ඇහෙන දේ අහන්න නැතුව මේ දිවකන පිනවීමෙන් තොරව එකම අරමුණක හිත තැම්පත් කිරීම ආදී ඉන්දිය සංවර භාවනාවේ ලබන්න පුළුවන් උත්තරම විවේකේ ලබන්න ඕනේ කියන හැඟීම ඇති කරගත්ත පිරිසක් මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ඒ අත්ව අර සුත යුත මේ මට්ටම, චින්තා මේ මට්ටම දැන් ඉක්මවලා ඉන්නේ. දැන් භාවනාමේ මට්ටමේ ඉන්නේ. ඒ භාවනා මට්ටමේ අවස්ථා රාශියක් තියෙනවා මේ ඉන්ද්‍රිය සංවරය අතින් ඉදිරියට යෑමේදී. ඉන්ද්‍රිය සංවරය පරිණාමයටපත් වීමේදී. හැබෑ වෙනස සිටුවේදී. ඒක මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ හතර පොලක සඳහන් වෙනවා. ඒ නොදන්නා කෙනෙක් ඉන්ද්‍රිය සංවරයට යනකොට මේ පහු කරගෙන යන හැතක්ම කන. පහු කරන යන ඒ ඒ කඩයින් ඉස්ලාම ඒ ਸਰවචනත කොච්චර උනන්දුද කියනවනම් ਸਰවචනanse ඉදිරියට පැමිණිච්ච ඒ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ ගෝලයා මේ අමතලා අහනවා මේ සතුරු සාමිච්ච කතා කරලා ඔබගේ ගුරුන්නාශ වෙන පාරාසාරිය බ්‍රාහ්මණ තෙමේ ඔබලාට ශාවකයන්ට ඉන්දිය භාවනාවක් අනුමත කරනවාද? නැත්නම් ඔබලාගේ භාවනා මධ්‍යස්ථානයේ නීති පද්ධතියක් තියෙනවා. ආචාර පද්ධතියක් තියෙනවා. එතකොට මේ ශ්‍රාවකයා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ පාරාසරිය බ්‍රාහ්මණයතුමේ අපි හසුරුවනකොට ඒකාන්තෙම නීති පද්ධතියක් තියෙනවා. අපිට ඉන්දිය සංවරයක් තියෙනවා. කොහොමද ඔබලාට ඒ ඔබලාගේ ගුරුතුමා ඉන්දිය සංවරය ගැන කතා කරන්නේ? එතකොට කියනවා චක්කුණා රූපං පස්සති. සෝතේන සද්දං සුණාති. අපිට උගන්වන්නේ ඇහෙන් රූප බලන්නේ නැහැ. බැලුවොත් නෙමෙයි කියලා සුපදීන්නේ. බැලුවොත් නේ රූප දිහාවට ඇදී ගැනීම හෝ ගැටි ගැනීම සිදු වෙන්නේ. ඒගොම අපි ශබ්ද අහන්නේ නැහැ. ඇහුවොත් නේ අපට මේ මේ කෙලස් බලමුණුව හිඟාගන්නේ. ඒ හොඳ හෝ නරක ගැටුමක් ඇති වෙන්නේ කියලා. එතකොට ඒක ਸਰුවචනාංශේ ප්‍රතික්ෂේප නොකරනව නෙවෙයි නමුත් උපහාසයට ලක් කරනවා. ආ එහෙමනම් උපතේ පටන් ඇස් පේන්නේ නැති ಜಾති අන්ධයා එනම් භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෙක්. උපතේ පටන් කන්න ඇහිච්ච කෙනා ජාත බාධිර පුද්ගලයා එහෙනම් ඉන්ද්‍රිය භාවනාවෙන් කෙලපැමිණිච්ච භාවිත ඉන්ද්‍රිය පුද්ගලයෙක්ද කියලා අර පුද්ගලයන් අහනකොට ඒ පුද්ගලයාගේ අර උත්තරේ තියෙන බොල් භාවය ඒකේ හරයක් නැති බව ප්‍රායෝගික නැති ස්වභාවය නිකන් වාදයෙන්ම කඩලා තර්කෙටම කඩලා යනවා. ඒතර මේ මනසට කතා කරන දෙයක් නැතුව බිම්බලාගෙන මංකු භාවයටපත් වෙලා පසුබානකොට ගොළු වෙනකොට සරුවචනාංශේ ළඟ ඉන්න ආනන්ද ස්වාමීන් මතක් කරනවා ආනන්දේ මේ පාරසරිය බ්‍රාහ්මණයාගේ ශාසන ඉන්ද්‍රිය භාවනාව වෙනස් එකක් මේ ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාව වෙනස් එකක් කියලා නිකන් මේ ඉඟියක් දෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ. එතකොට අර ඒ ශ්‍රාවකයා පාරශ්‍රී බ්‍රාහ්මණතුමාගේ ශ්‍රාවකයා මකු භාවයටපත් වෙලා ඔළුව බිම හෙලාගෙන කඳ කඩා වැටිලා මේ පෙරදිලා පෙරදිලා පස්සට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ අවස්ථාව අරගන්නවා අපි වෙනුවෙන් දේශේතු භගවා ධම්මා මේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කාලයයි අනේ අප ගැන අනුකම්පා කරලා ආර්ය විනේයි මේ ඉන්දිය භාවනාව අපිට කියලා දෙන්නේ. ඔන්න එතකොට සරුවඥාන්සේ මේ පාරාසාරිය බ්‍රාහ්මණයාගේ රූප නොදකින සද්ද නාහන ඉන්ද්‍රිය භාවනාව මේක තමයි ලෝකේ පැතිරිච්ච දේ. සරුවඥාන්සේ පෙන්වන ඊට ප්‍රායෝගික වූත් ක්‍රමික වර්ධනයක් තුලින් මේ ආර්ය විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව ඉස්ලාම් භාවනාව පටන් අරගත්තා වූ යෝගාවචර පිරිසක්. නැත්නම් ඉන්ද්‍රිය භාවනාව කරන්න ඕනේ. මම මේකට බහැලා බලන්න ඕනේ කියලා ඉන්ද්‍රිය භාවනාවට බැසගත්තු පිරිසකගේ මේ වැඩපිළිවෙලයි. නැත්නම් ඒ වැනි කෙනෙකුට සර්වඥාන්සේ කොහොමද උපදෙස් දෙන්නේ? සර්වඥාන්සේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? විපස්සනා භාවනාවකට බැසගත් කෙනෙකුගෙන් බලාපොරොත්තු ඉන්ද්‍රිය භාවනාව. එතකොට උන්වහන්සේ මුලින්ම සඳහන් කරන මේ ආර්ය විනේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව වශයෙන් කියන්නේ සාමාන්‍ය පෘථග්ජන තම උත්සාහ කරන කෙනෙකුට ඉදානන්ද වික්ුණා චක්කුණා රූපන් දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං මේ පුද්ගලයාට භාවනා කරන පරියන්කේ ඉන්නකොට හෝ සක්මන් කරනකොට හෝ ওই දානශාලාවට යනවා නැත්නම් වෙන දාන්න යනවා මොකක් හරි වැඩකට යනකොට ඇහැට රූපයක් හමු වෙනවා. චක්කුණා රූපං දිස්වා. ඇහැට රූපයක් දිස් වෙලා. උපපජ්ජති මනාපං අහ බොහොම වටිනා හොඳයි කියලා ඒක විදිහේ මනාප හැඟීමක් ඇති වෙනවා. එහෙම නැත්නම් අමනාපයක් පහළ වෙනවා. ඉච්චර මේ විවේක වෙලා නිකලස් තැන්ට ආයෙන්න ගියත් මේ වගේ නොදැකිය යුතු දේවල් දකින්න මෙව් වගේ තියනවා නේද කියලා අමනාපය පහළ වෙනවා. එහෙම නැත්නම් ඒක දැක්කා නොදැක්කා ගාණක් නැතුව මනාප අමනාප දෙක අතරමැද තත්ත්වයට පහළ වෙනවා. uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ආනේ එතකොට බුදුහාඳුර කියනවා මෙන්න මෙහෙම සලකා බලන්න. දැන් ඔබගේ ඉඳුරංගයෙන් සලායතනයන්ගෙන් ඇහැ වැඩ. ඇහැට රූපයක් ආපාතගත වෙලා තියෙන. අන්නේ ආපාතගත වෙච්ච රූපේ නිසා ඔබට දැන් මනාපයක් පහළ වෙලා හිතේ තියෙන්නේ. අන්න ඒක දැනගන්න. එහෙම නැත්නම් වෙන වෙලාවක හෝ නැත්නම් වෙන පුද්ගලයෙකුට ඒ රූපෙම දැකලාක අමනාපයක් පහළ වුණයි කියලා හිතමු. ආ ඒක දැනගන්න. එහෙම නැත්නම් මනාපෙත් නැතු අමනාපෙත් නැති මධ්‍යස්ත නිකන් දියාරු හැඟීමක් පහළ වුණා. ආ ඒක දැනගන්න. ආන්නේක දැන ගැනීම තමයි අපි සාමාන්‍ය මේ සතිය පිහිටවනයි කියලා කියන්නේ. ඒ සතිය පිහිටියාට පස්සේ තමයි භාවනාව. ඒ සඳහා නැත්නම් ඒ දැකපු දේ විපස්සනාට නැංවීම කොහොමද කරන්නේ? භාවනාවට නැංවීම කරන්න කවමද. ඉතින් සරුවචන්සේ මතක් කරනවා මෙන්න මේ මේ මන්ත්‍රේ කටපාඩම් කළා කියන්නේ. uppannam මේ මනාපං. ඔන්න මට මනාපයක් ඇති වුණා. තංචකෝ ඕලාරිකං සංකතං පටිච්චසමුප්පන්නං. ඒ uppanna මනාපය මේ දේවල් පූට්ටු වෙලා හේතු ධර්ම වගයක් එකතු වෙලා හැදිච්ච සංකත දෙයක්. අනිවාර්යයෙන්ම තියෙන එකම හේතුව නෙවෙයි මේක මතම අමානම මනාපේ උනක් පහළ වෙන්න පුළුවන්. මනාපමනාප දෙකම පහළ වෙන්න පුළුවන්. නමුත් දැන් මට පහළ වුණේ මනාපේ. ඒකේ වෙලාවෙට හේතු වෙලා ආපු දේ සංකතයි. ඕලාරිකම් බොහොම ගොරෝසුයි. හොඳට තේරෙනවා අමනාපෙන් වෙන් වෙලා පේනවා. මනාපමනාප දෙකෙමුත් වෙන් වෙලා පේනවා. මේක සද්දයක් නෙවෙයි කියලා දන්න. Taman යන්නවා නම් යන ගමනේ නෙවෙයි දැන් ඉන්නේ බැල් බලන වේලාවක කියලා අරමුණෙන් පිටපැන බවක් දන්න. ඒ නිසා බොහොම ගොරෝසුව පේනවා. මම දැන් ඉන්නේ දැකලමනාපයක් පහළ වෙලා. පටිච්ච සමුප්පන්න මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් කියලා මෙනෙහි කරන්නයි කියන්නේ. ඇහැට රූපයක් ආපු නිසා මගේ හිතේ මනාපේ පහළ වුණා. හිතේ මනාපේට හේතුව ඇහැට රූපයක් දැකීම මනාප රූපයක් දැකීම කියලා හේතු ප්‍රත්‍යයෙන් මේක පහළ වුණේ. එහෙම නැතුව අනිවාර්යයෙන් මේක දෙවියන් වහන්සේ විසින් අපේ හිතට වද්දපු දෙයක් නැත්නම් අල්ලපු ගෙදර මන්ත්‍රයක හූනියම් කරලා අපිට මේ හිතට ආපු දෙයක් නැත්නම් අනිවාර්යයෙන්ම මේක එන්න ඕන දෙයක් නැහැ. ඒ චිත්තක්ෂණය පුරුද්දලා පූට්ටු කරලා මේ පෙන්නපු දේ අටවලා පෙන්නපු දේ. මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා යම් කිසි කෙනෙකුට තේරුනොත් ඒක ඉතින් අර සත්‍යමත් වෙලා ඒ මත්තේ මේ මන්තරේ මතුරලා නැත්නම් මෙනෙහි කරලා යම් කිසි විදියකට තමයි තේරෙන පටන් අරගත්තොත් මම මේ නාණ්ඩයි යන්නේ මේ අතරමැදදී මේකක් දැක්කේ. ඒකටයි මම මේ කෝලම් වෙලා තියෙන්නේ කියලා දැනගත්තොත් ඒ පුද්ගලයාට නැවතත් නෑ මේ ගමනට හිත ගන්න. තමන් කරගෙන ගිය ප්‍රකෘති මනුස්ස ස්වභාවයට හිත ගන්න නම් ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා මේට වැඩිය මේ ඕලාරික සංකත වූ පටිච්චසම්පන්න වූ මනාප භාවයට වැඩිය එය සාන්තය එය ප්‍රණීතය යම් යමක්ද එනම් ඒ උපේක්ෂාවයි මේ ඇති වුණා වූ මනාපය පිළිබඳව මම උපේක්ෂා සාගත වෙන්නේ මේක වැඩේ නතර කරලා නෑම නතර කරලා මේකට කට අරගෙන බලන් ඉන්නව වෙනවට මම මේ නාණ්ඩයි ආවේ එනකොටයි මේ මනාපදයක් දැක්කේ. ඒක මේ ඇහෙන් ඇති උනේ. ඕක ඔයලාවේ නොදක්කනම් කො මතු වෙන්නේ නැහැ. වෙන විදිහ වෙලාවකට දැක්කනම් ඔබේ අමනාපේ වුණත් මතු වෙන්න පුළුවන් ආදි වශයෙන් සලකලා මෙට විදිහ කොච්චර හොඳද මම මේක පිළිබඳව මේ තීන්දුවකට නොඑළඹි. වෙන විදිහට කියනනම් ඇස් ඇත්තේ නමුත් අන්ධේකු වේ ඉඳලා නොදැක්කා වගේ මට යන්න පුළුවන් නම් උපේක්ෂා කරන්න පුළුවන් නම් ඒතත් සන්තං ඒතම් පණිතං යදිදං උපේක්ඛා ආනේ විදියට දැන් මේ ඊ타ත්ම දක්ෂ සරුවච්චන් වහන්සේගේ මේ රෙකම දාරුව අනුව නැත්තම් අභිමතාර්ථයේ පරිදි රූපයක් දකින බව දැනගෙන ඒ ඇති සංකතෝලාරික පටිච්චසමුප්පන්න බව හිතට වද්දාගෙන ඊගාවට මම මේකේ උපේක්ෂාවෙන් නැත්තම් මොනතරම් සාන්තද එතකොට මම කුපිත පුද්ගලයෙක් නෙවෙයි අකුප්පා නොකිපින කෙනෙක් නොසැලෙන කෙනෙක් බවට පත් වෙනවා කියන හැඟීම මතු කරගන්න පුළුවන් නම් මේ පියවර තුන සාර්ථක වුණා නම් ਸਰවඥයන් සඳහන් කරනවා ඒ කාන්තේම ඒ මේ uppanna manāpe niruddhati ඒක නිරුද්ධ වෙනවා උපේක්ඛා සංඨාති හිත උපේක්ෂාව පැත්ත ගන්න. උපේක්ෂාවේ නැවත ඇවිල්ලා ස්ථිරසාර වෙනවා. එතකොට මේ පුද්ගලයාට නැවත අර ගමන කර ගන්න පුළුවන්. ගිය ගමන කර ගන්න පුළුවන්. අඩාල කරන්නේ නැහැ. උපේක්ඛා සන්තහති. ඒ කොච්චර ඉක්මනට වෙනවද කියලා කියනවනම් හොඳ ප්‍රසන්න ප්‍රകൃති ඇසති පුද්ගලෙක් ඇස්පිල්ලමක් ගහනාසේ ඇස්පිල්ලාවක් ගහන තරම් වේගයටත් වැඩිය ඉක්මනින් හිතීම අපන්නාව මනාපය පහුවෙලා යනවා කියන්නේ. නැති වෙලා යනවා කියන්නේ. අපි මේ මනාපේ නිදහස් වෙනවා විමුක්ති ලබන අනිරුද්ධ වෙනවා. ඉතින් ඒකට අටුවා පොඩි තල්ලුවක් දෙනවා යම් විදියකට ඇස් දෙක අන්ධයෙක් නම් යම් විදියකට වෙන ඇහි රෝග තියෙන කෙනෙක් නම් ඇස්පිල්ලම් ගන්න බෑ. ඇස්පිල්ලම් වදින්න නැතුළු ඇස් තියෙන මිනිහා තමයි ඇස්පිල්ලම් ගන්න පුළුවන්. සර්වඥාන්සේ පෙන්වන්නේ හොඳට ඇස් තියෙන හොඳට රූප පේන පුද්ගලයෙකුට හොඳට රූපයක් වෙලා හොඳටම uppන්න මනාපේ පහළ වෙලා ඒක නැති කරන්නේ කොහොමද? ඒ පුද්ගලයා ඇස්පිල්ලමක් ගන්නවා වගේ. නිසා මෙවැනි සාර භාවනාවක් ඇස් නැති කෙනෙකුට කවදාකවත් කරන්න බෑ. ඔහුට පහළ වෙන්නේ හීනමානයි. ඔහුට පහළ වෙන්නේම ඇස් නැතිකමේ හිගපාඩුව. කවදාකවත් මේ වගේ පෞරුෂත්වයකින් යුක්තව රූපයක් දැකලා මෙනෙහි කරලා මීට වැඩිය කොච්චර හොඳද මම මේ දැකපු රූපේ මත උපේක්ෂාව පහල කරගන්නවා නම් කියන ඒ වීරත්වයේ ධීරත්වයේ පහල වෙන්නේ නැහැ කවදාකවත් ඇස් නැති කෙනෙකුට. නිසා රූප නොදක ඉන්ද්‍රිය භාවනා කරනවා කියලා කියන එක සරුවචනන්සේ අර මේ බමුණට මතක් කරලා දෙන්නම් ජාතියෙම ඇස් නැති මිනිස්සයා ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රියද කියලා අහනකොට කියන්නේ ජාතියෙම ඇස් නැති මිනිහට කවදාකවත් නිවන් දකින්න බෑ. ඔය පුද්ගලයා හැමදාම මුළු ජීවිතේම තැවෙනවා මට ඇස් දෙක නැහෙනේ. මං අන්ධනේ. එහෙම නැත්නම් මගේ ඇස් දෙක ප්‍රകൃති නැහෙනේ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් අත්තිකිලමතාන් යෝගයට ගිහිල්ලා චි නොදකින් මගේ මේ ඇස් දෙක නිසානේ මට මේ කෙලෙස් උපදින නිසා ඇස් දෙක නැත්තම් හොඳයි කියලා. ඒ කියන්නේ අත්කිලමතාන් යෝගය. ඒ කියන්නේ Tamanට මේ පින් කරලා ඉපදිච්ච ලැබිච්ච ඇස් දෙක පිළිබඳව වැරදි ද්වේෂයක්. එහෙම නැතුව යම් කිසි කෙනෙක් හිතලා තියෙනවා නම් ඔය බුදුහාමුදුරුවෝ කියන විදිහට ඉන්දිය පහන කර කර හිටියොත් එන්නේ මේ ලෝකේ තියෙන කිසිම ලස්සන දෙයක් බලන්න හම්බ වෙන්නේ මේක අහමහා කාලකන්නිකමක් ඒ නිසා පුළුවන් තරම් මම මේ හොඳ ඇස් දෙකක් ඇතියත් කෙනෙක් වශයෙන් ඇස් නැති අන්ධයෝ පෙළෙන පෙලිල්ල දිහා බලනකොට මිය දෙකෙන් වැඩ ගන්න ඕනේ කියලා. කටත් අරගෙන රූප බල බල ඇස් බෝල කරකෝ කරකෝ ඉන්නවනම් එතකොට කාමසු කල්යාණ යෝගයට වැටෙනවා. ඔන්න ඔය දෙක මැද තියෙන මේ කියන මධ්‍යම ප්‍රතිපදාව ඔය දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ගන්න එකක් නෙවෙයි. ඒක හුඟක් වෙනස් එකක්. හොඳට රූප පේනවා. එක දවසක හිතනවා මේ රූප පෙනීම මතින් ඉන්ද්‍රිය අසංවර වෙනවා. එනිසා මම මේ රූප පෙනෙද්දිම ඉන්දිය සංවරයට යන්න ඕනේ. එහෙමනම් රූපයක් නිසා මට මනාපය හෝ අමනාපය හෝ මනාපමනාපය කියන මේ දෙක මේ තුනත් විතරමයි පහළ වෙන්න පුළුවන් ඉන්නේ. බොහොම ගොරෝසු දේවල්. ඒවා හොඳට අල්ලන්න පුළුවන්. මනාපේ අමනාපේ වෙන් කළා අල්ලතයි. මනාපේ මනාප අමනාප දෙක අතරමැද තියෙන දේ වෙන් කළා අල්ලතයි. අමනාපයත් මනාපමනාපය කියන එක වෙන් කළා අල්ලන්න පුළුවන් තරම් ගොරෝසුයි. ඉතින් ඒක බැරි නම් මොන භාවනාවක්? ඒක බැලන මොන විපස්සනාවක්ද? ඒක බැලන මොන ඉන්දිය භාවනාවක්ද? ඉතින් මේකට පුළුවන් සංඥාව ගන්න ඕනේ. හැකි සංඥාව ගන්න ඕනේ. ඒකයි මේ සූත්‍ර ඉස්ලාම අහනකොට සිද්ධ වෙන්නේ. එහෙම වුණාට බෑ. ඒ ඕලාරික සංකත පටිච්චසමුප්පන්න බව දැනගෙන අනේ මීට වැඩි හොඳයි ඇස් තිබුණාට මොකද මනාපමනාප භාවයට ගිහිල්ලා ඒන් උපේක්ෂාවට වැටෙනවා. එතකොට ඇස්පිල්ලම් ගන්න ආසේ හිතේ ඇති වුණා වූ රාග හැඟීම, ද්වේෂ හැඟීම බහැලා යනවා. මේ වාගෙම විස්තර කරනවා කණ්ඩ සද්දයක් අහනොත් ඔය යන්ත්‍රේමයි ඔය සමීකරණය. ඔය වැඩ පිළිවෙලමයි. නාසයට ගඳක් වැටිච්චාම, ජීවිත රසයක් වැටිච්චාම, කායට පහසක් වැටිච්චාම හිතට ධර්මතාවයක්. ඉතින් කායට පහස කියන එක තමයි ඔය පිම්බිම හැකිලින් භාවනා ආනාපාන සති භාවනා කරන්නේ. ඉතින් ආනාපාන සති භාවනා අධි කරනකොට ඉස්සල්ලාම හොඳට ආස්වාසේ ප්‍රස්වාසේ වෙන්කර ඕලාරිකව සංකතව පටිච්චසමුප්පන්නව තේරෙනවා. ඒකේ තාලෙම දැක ගන්න ඕනේ. මොකද්ද දකින්නේ? ඇතුල් ආස්වාසව කියන එක ප්‍රස්වාසයෙන් වෙනස්. ඒක සංකතයක්. ඒක ඕලාරික දෙයක පටිච්චසමුප්පන්න දෙයක්. ඒතර ප්‍රස්වාසයේ ඇතුළීමේ වෙනස්. හොඳට වෙන් කරලා අල්ලන්න පුළුවන්. ඒක ඒ ඒ වෙලාවට ඇති වෙන පටිච්චසමුප්පන්න දෙයක් කියලා ඒ දෙක හොඳට බල බල ඉන්නකොට යම් වෙලාවක අපි හිතමු මේ යෝගාවතරයාගේ දක්ෂ භාවය නිසා හෝ පෙරපින නිසා හෝ පරිසරයේ නිස්සද්ද භාවය නිසා හෝ මොනම හේතුවක් නිසා හෝ අර ආස්වාද ප්‍රස්වාස දෙකේ තියෙන වෙනස්කම අඩු වෙලා හොඳට හිත මධ්‍යස්ථ තැනටපත් වෙගෙන එනකොට මේ උපේක්ෂාවේ ඒතං සන්තං ඒතං පණීතං කියන ගතිය අහලා නැති කෙනෙක් නම් හිතනවා දැන් භාවනා කැඩිලයි කියලා. දැන් සතිය නැති වෙලයි කියලා. දැන් මේ සමාධිය නැති වෙලා. දැන් මට හිතපු අරමුණ පේන්නේ නෑනේ කියලා හිතෙනවා. මොහොත සිදුවලා තියෙන එක නෙවෙයි. මේ නිතරම දිකට සතිය පැවැත්වීම නිසා අර ඇතුල් වෙන එකේ පිට වෙන එකේ වෙනස අඩු වේගන අඩු වේගන ගිහිල්ලා දැන් හිත දෙක මැදටපත් වෙලා උපේක්ෂා තත්ත්වයටපත් වෙලා. නමුත් මේ යෝගාවචර උපේක්ෂාව අඳුනන්නේ නැහැ. ඉතින් ඒ නිසා හිතනවා භාවනාව කැඩිලා අරමුණු නැති වෙලා සමාධිය නැති වෙලා කියලා ඔන්න හයියෙන් හුස්ම ගන්න හදනවා. ඒ වෙනත ඉන්න තැනින් නැගිටලා යනවා. ඉන්න තැන දුවගෙන යනවා ගුරුවරයා ගාවට මට හුස්ම ගන්න එකේ හිත තියන්නේ කියලා හුස්ම ගන්න එක පේන්නේ නැහැ කියලා ඒ මතේ ඕලාරික ගතිය නැති වෙනකොට කොහොමද වැඩ කරන්නේ දන්නේ නැහැ. හරියට හැපෙන තැනම හැපීම අහුවෙන්නේ නැති වෙනකොට මේ උපේක්ෂාවක ගුණයක් කියලා දන්නේ නැහැ වැරද්දක් කියලා තමයි හිතන්නේ. ඒ නිසා ඒක අදිෂ්ඨාන කරන්න කියනවා කැමැති වෙන්න කියනවා ඒතන් සන්තන් ඒතන් පණිතයි යද්දන් උපේක්ඛා. ඒ සාන්තේ ප්‍රණීතය එනම් මේ උපේක්ෂාවේ. මේන මේ උපේක්ෂාට ගියොත් පමණක් ඒ පුද්ගලයාට ඊ ආනාපානිය මත ඇති වෙන්න පුළුවන් හීන ප්‍රනීත භාව, ප්‍රිය අප්‍රිය භාව නැති වෙලා ආනාපානයේ මාර්ගයෙන් නිවන දුරුවන් කරලා යම් ප්‍රමාණයක ස්පාසුවක් සනසීලක් ලබන්න. මේ විදිහට ආනාපාන ස්පාසු සනසුම ලැබලා තියදී ඔන්න ආයසරයක් කනට සද්ද ඇහිලා ඔන්න කලබගෑනි කරනවා. කායේ වේස ඇවිල්ලා වේදනාව ඇවිල්ලා ඔන්න කලබගෑනි කරනවා. ඒ වගේම ඇහැට හිතාගත්ත රූප හෝ නැත්නම් ආලෝක පෙනිලා ඔන්න වෙනස්කම් කරනවා. ඒ වෙනකොටත් එව්වට සැලෙනවා. හා මේක හොඳයි බොහොම මනාපයි. නැත්තම් මේක අමනාපයි. ඒ නැත්තම් ඒකේ මනාපමනාප දෙක නැහැ. ආනේ විදියට අර මූල කර්මස්ථානේ යද්දී අතිරේක කරමුණ ආපුවාමත් මේ ඉන්දිය භාවනාවේ තියෙන මේ උපදේශයම දිකට පාවිච්චි කරන ගියොත් ඒ පුදුලට තේරෙන පටන් ගන්නවා ඒක ආවයි කියලා. ඒ කියන්නේ භාවනා කරන යනකොට රූපයක් දැක්කයි කියලා. භාවනා කරනකොට සාධ්‍යයක් ඇවිල්ලා බාධා කරයි කියලා වේදනාවක් ආවයි කියලා හිතවිල්ලක් ආවයි කියලා ඒ විශේෂයි උපේක්ෂා වෙන්න පුළුවන්. ඒකට ගුරුවරු ගන්නන්නේ කොහොමද? ඒ බාධාව තියෙද්දිම ආනාපානය බලන්න පුළුවන්. තවත් තාම ගැඹුරෙන් කියනවා තේරෙන්නේ නැත්නම් තේරුම් ගන්නට ඒ බාධාව එnde ඉස්සෙල්ලත් හිත ආනාපානේ නම් බාධාවිල්ලා ගියාට පස්සෙත් ආනාපානේ නම් හිත සලා ගන්න නැතුව දිගට යන්නයි කියනවා. බාධාවක් නොවිච්ච ගන්නට යන්නයි කියනවා. එතකොට උපේක්ෂාවට තමයි අපි ඡන්ද දෙන්නේ. ආනේම එනවනම් ඇලපතේ වතුර කඳුලක්සේ. නිලුම්පත ඇල වෙලා තියෙන වතුර කොච්චර වැක්කිරුවත් ඒක විනාඩියක් අතෙත් නෑ උහුලඟට හෙල්ලෙනකොට වැටෙනවා. ආන් ඒ වගේ නැත්තම් රත් වෙච්ච කබලට වැටිච්ච වතුර බින්දුවක් වාගේ. දානකොටම චස් කාලා යනවා වගේ බාහිරින් එන සෑම දේවල්ම හැලිලා අර හිතේ තියෙන නීවරණයන්ගෙන් තොර తত্ত্বය වගේම මූල කර්මස්ථානයේ නීරස වුණත් මූල කර්මස්ථානයේ සීටීම පවා චිත්ත ප්‍රවෘත්තිය පිරිසුදු කරන්නක් බවට තේරෙන පටන් අර ගන්නකොට ඒ පුද්ගලයා ආයේ මූලික ආධුනික ඉන්ද්‍රිය භාවනා සූත්‍ර අභ්‍යාසයේ සූරෙක් බවට පත් වෙනවා. එතකොට අපිට විසම ලෝකයේ සමහිත පැවැත්වීමට එක මූලික උපක්‍රමයක් හම්බ වෙනවා. ලෝකයේ මනාපකම තියෙනවා. අමනාපකම තියෙනවා. මනාපමනාප දෙක මැද තියෙනවා. අපි මේ කොයි එකට ආවත් ඒකෙන් උපේක්ෂාවට ලයින් එක මාරු කරගන්න දැනගන්න. ට්‍රක් එක මාරු කරන්න දන්නවනම් කො මනාපට ආවත් අමනාපට ආවත් මනාපමනාප දෙක හිටියත් ඊට වැඩි හොඳ උපේක්ෂාවට කියලා හැම වෙලාවෙම උපේක්ෂා මාර්ගයට දාගන්න ගන්නවනම් ඉතාමත්ම ප්‍රකට දෙයක් සිද්ධ වෙනවා. ඒ මොකද රූප වෙවිලා අපව කුප්පණ්ඩ තියෙන ගතිය එන්නේ එන්නේ එන්නේ නඩුවේ. ශබ්ද වලින් අපි ඔක්කුප්පන්න තියෙන ගතිය එන්නේ එන්නේ එන්නේ අඩු වෙනවා. නාසයට, දිවට, කයට, මනසට ලැබෙන ඒ ගඳ, රස, පහස, ධර්ම කියන මේ දේවල් වලින් අපිව නලවන්න, පිනවන්න බැරුව නලවාගෙන එනවා, පිනවාගෙන එනවා. එනකොටම අපි දැනගෙන ඒ උපේක්ෂා ට්‍රක් එකට දාන්න. නැත්නම් උපේක්ෂා කියන මධ්‍ය ප්‍රතිපදාවට දාගන්න දන්නවනම් එතකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ මධ්‍ය ප්‍රතිපදාවේ සූර වෙන්න වෙන්න මේවා එන වේගයත් අඩු වෙනවා ආවත් ඒක හුදු අභ්‍යාසයක් වෙනවා. අභ්‍යාසයක් වෙලා ඒ උපේක්ෂාව පුරුදු කරන පුරුදු කරනකොට ඒ පුද්ගලයා මධ්‍යම ප්‍රතිපදාව දිගේ වැඩි වෙලා ඉනකොට අරමුණේ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතියක්, පරියංකේ බොහෝ වෙලා ඉන්න පුළුවන් ගතියක්, දිනචරියාවක් එක දිගට කරගෙන යන්න පුළුවන් ගතියක්, හැමදාම කමඨාන් සුද්ධනකට අලුතෙන් යමක් කියන්න, අලුත් ස්වභාව ධර්ම මතු කරගන්න පුළුවන් ගතියක් එනවා. එnde එnde එnde එnde එතකොට අර ඒ ඉන්දිය භාවනාව තුලින් ඉදිරියට දෙන්න තියෙන හිතේ විපිලිසර ගතිය නැතිකම නම් වූ සමාධිය ඇවිල්ලා මේ ලෝකයේ ඇත්ත ඇති හැටියේ ඉස්සර මනාපයක් එනකොට මනාපේ ලොකු කරගන්න ලං කරගන්න බදා ගන්න දඟලනවා දැන් හිතනවා මේ මනාපෙට වැඩිය හොඳයි උපේක්ෂාව එහෙන් ආවත් කණෙන් ආවත් නාසයෙන් ආවත් කියලා උපේක්ෂාව පුරුදු කරන්න පුරුදු කරන්න මේ මනාපේ අපි කුප්පන ගතිය අමනාපේ අපි කුප්පන ගතිය මනාපමනාපේ අපි මත් කරන ගතිය නැති වෙලා උපේක්ෂාව පුරුදු කරන පටන් අරගත්තට පස්සේ තමයි ওই විපස්සනා භාවනාවක් සිදු වෙන්නේ. අන්න එහෙම අපි හිතුව මෙයා සාර්ථක විදිහට යනවයි කියලා. එහෙම ගියා නම් ඒ පුද්ගලයා යම් දවසක ඉස්සල්ලාම මේ මනාප අමනාප දෙක තියෙන තාක් සක්කාය දිට්ඨිය තියෙනවා. මනාප අමනාප දෙක මැද මනාපමනාපං කියන මධ්‍යස්ත දන සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද තේරුම් ගන්න බෑ මෝහයක් තියෙනවා. මනාපමනාපේ දන්නේ නැති ගතියක් තියෙනවා. අපි ඒකට ඒකට තමයි මේ යුද්ධ කරන්නේ ඔය නිදිමත වෙනවය, එපා වෙනවය, නීරස වෙනවය, අරමුණේ තියාගෙන ඉන්න බැරි වෙනවයි කියලා කියන්නේ මනාපමනාප දෙක ආවට පස්සේ. ආහනේ එතන තියෙන මෝහේ. එතන තියෙන නොදැනුවත්කම. ආනේ නොදැනුවත්කමට අවදි වීම තමයි බුදු වෙනවයි කියලා කියන්නේ ප්‍රබුද්ධ වෙනවයි කියලා කියන්නේ. ඒක ටික ටික ටික ටික කරගෙන යනකොට පේනවා මේ මනාපමනාප භාව වෙනුවට උපේක්ෂාව කරත්තකාරයා කෙවිත අතේ තියාගෙන ඉන්නා වගේ නිතරම අතේ තියාගන්න. මනාපයාවත් උපේක්ෂාව. අමනාපයාවත් උපේක්ෂාව. මනාපමනාපයාවත් උපේක්ෂාව. වෙන විදිහට කියනවා රාගයාවත් උපේක්ෂාවට දාගන්න. ද්වේෂයාවත් උපේක්ෂාවට දානවා. මෝහයාවත් උපේක්ෂාවට දාගන්න. ආන්න එහෙම පාර හදාගන්න පුළුවන් නම් එතකොට මේ සක්කාය දිට්ඨිය බිඳී යෑම. ඒක සාමාන්‍ය සිද්ධ වෙන්නේ පළවෙනි වතාවට මාර්ග ඥානෙ නෙවෙයි. ඉස්සල්ලාම මේ සංකත බව දකිනකොටම ඕලාරික බව දකිනකොටම පටිච්චසමුප්පන්න බව දකිනකොටම මෙවුවා නිකන් ඒ ඒ වෙලාවට පුරුද්දලා ඈඳලා ගන්න දේවල් කියලා දකිනකොටම ඒ සැලසුම් කරන gati අනාගත ප්‍රාර්ථනා නිමිටි ගන්න පුළුවන් gati හැලෙන්න පටන් ගන්නවා. එතන ඉඳලාම ওই සක්කාය දිට්ඨිය මිදීමත් ගොඩ දෙනකොට භාවනා නීරස කරනවා. එපා කරනවා, බය කරනවා, පදනම් විරහිත දෙයක් පාටපත් කරනවා. මේක මහා ඒකාකාරී දෙයක් මේ දිනචරියාව කරන එක මහා කම්මැලිකමක් මේක තැන්ට වෙලා වාඩි වෙලා ඉන්නේ කියලා අර කෙලෙස් වලට අදින ගතියක් තියෙනවා. එහෙමනම් කෙලෙස් හම්බ වෙනවා. මේ ආයාසයෙන් නමුත් දිනචරියාව කරගෙන දිගට මේ භාවනා කරගෙන යනවනම් ඒ නික්ලිෂ් භාවයට පුරුදු වෙනවා. පුරුදු වෙනකොට පුරුදු වෙනකොට එහසක් ආය දිටිය හරියට ඝන ලෝක ලෝහ භාණ්ඩයක් ලෝහ තඹ මේ ලෝහ හැලියක් නැත්නම් අපි කිව්වොත් තමයි තඹහැලියක් අරගෙන කඩේට ගිහලා ගන්න ගියාම ඒක තට්ටු කෙරුවොත් එහෙම ඒක හොඳට නින්නාද දෙනවා. ඒ භාණ්ඩ පුපුරලා නැත්නම් හිල් නැත්නම්. ඉතින් එහෙම තට්ටු කරලා බල තමයි අපි ගන්න. භික්ෂුන් වහන්සේලා පාත්‍ර ගන්න ගියාම අතර පාත්‍රය දියන් තට්ටු කරනවා. තට්ටු කරපයික නින්නාද දෙනවා නම් දන්නවගේ පැලිරි නෑ හොඳයි. හැබැයි ඉතින් තම්බිලා දාන්න ඕක හදන හැටියට රාමු යකට දාලා උඩට හොඳ වාහනේ දාපුවම ඒ තට්ටු කරන නින්නාද දෙනවා. නමුත් ටික කාලෙක යට පල්ලේ අඩිය මේ මලකර ගන්නවා. ඒ කොහොම නමුත් ඒ භාණ්ඩයේ තියෙන ඒක ඝන ස්වરૂපය අපි බලන්නේ තට්ටු කළ නින්නාද දීමේ. ඒ වගේ තමයි අපි ආනාපාන සති සක්මන් භාවනා මොන જાති කරගෙන ගියත් අපිට කවුරු හරි තට්ටු කරුවාට පස්සේ අපි එකට එක කියන ගතිය තියෙනවනම් අපි නින්නාද දෙනනම් අපේ සක්කාය දිට්ඨිය ඒක ඝනයි. සක්කාය දිට්ඨිය බොහොම බරපතලයි. සක්කාය දිට්ඨිය බොහොමත්ම බලවත්. කවුරු හරි අපිට තට්ටු කරාට අප තුල සාරම්භේ නම් වූ එකට එක කියන ගතිය නැත්තම් චෝදනා කරන ගතිය නැත්තම් ඒකට කියනවා අපේ සක්කාය දිට්ඨිය පැලිලා. අපේ සක්කාය දිට්ඨිය තුවාල වෙලා. ඒක සරුවච්චන්දසේ සඳහන් කරනවා සච්චේ නේරේසි අත්තානං කංසෝ උපහතා යත. ඒසපත්තෝසි නිබ්බාණ සාරම්භෝ තේන විජ්ජති. මහන්නේ මේ කංශ භාණ්ඩයක් ලෝහ භාණ්ඩයක් වගේ බිඳිච්ච කංශ ලෝහ භාණ්ඩයක් වගේ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරපන්. කංශෝ උපහතායත උපහත කියලා කැඩිච්ච ය කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ. යකට ලෝහ භාණ්ඩයක් වගේ. සචේ නේරේසි අත්තාන උඹේ ආත්මය හික්මවා ගනි. එතකොට උඹ නිවිලා. කවුරු තට්ටු කරුවත් උඹෙන් නින්නා දෙන්නේ නැහැ. උඹෙන් ප්‍රතිචෝදනා එන්නේ නැහැ. උඹෙන් එකට එක කීමක් එන්නේ නැහැ. චෝදනා කිරීමක් නැහැ ප්‍රතික්‍රියා කිරීමක් නැහැ. ඒසපත්තෝ සිනිම්බානා. එතනම නිරුද්ධයක් සිද්ධ වෙනවා. මොකද්ද නිරුද්ධ වෙන්නේ? මනාප භාවයක් එන්නේ නැහැ. අමනාප භාවයක් එන්නේ නැහැ. මනාපමනාප නැහැ. ඒවා නිරුද්ධ වෙනවා. කොහොමද නිරුද්ධ වෙන්නේ? ශක්තිමත් ඇසති පුද්ගලයෙක් ඇස්පිල්ලම් ගහන්න ආසේ ඇවිල්ලා යනවා. නෙළුම් පතර වැටිච්ච වතුර වගේ වැටෙනවා. දරන්නේ නැහැ. රත්විච්ච කබඩ වැටිච්ච වතුර වගේ දිවාකට ගත්ත කෙලපිටක් ගහලා හැරෙනා වගේ යන්න පටන් ගන්නවා. ඉතින් අන්නේ පැලිර යෑම ලෝකෙ හිතන්නේ ලෝහ භාණ්ඩයක පැලිරක් යෑම தත්ත්වේ බාල වීමක් බඩු බාල වීමක්. ඒ වාගේම තමයි ඔල මොට්ටල තක తీරුවත් හිතන්නේ තමන්ගේ සක්කාය දිට්ඨිය කැඩෙනකොට தත්ත්වේ බාල වුණා කියලා වගේ. බඩු බාල වුණා වගේ ඉතින් පරියන්ගෙන් නැගිටලා යනවා. දැන් කිසි දෙයක මට රසයක් නැහැ. මහා නීරසයි මහා කම්මැලි ඉඳගෙන ඉන්නවා කිව්වහම දඬු කදේ ගැහුවා වගේ. ඉතින් අර කෙලෙස් රසය හොයාගෙන අර සක්කාය දිට්ඨිය ඝන බහල කරන්න යනවා. නමුත් සත්පුරුෂය දැක්කා නම් කමඨාන් සුද්ධ කරා නම් ඒ සත්පුරුෂයා කියලා දෙනවා. උහුම තමයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් තමන්ගේ මනාපමනාප පාවා දීලා රුචි අරුචිකම් පාවා දීලා ඔය ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය ටික ටික කඩාගෙන තමන් අර බිඳිච්ච කාන්ත බහන්ඩයක් සේ සක්කාය දිට්ඨිය පිළිබඳ ඉන්ද්‍රිය සංවරය පුරුදු කරන්න කියලා. එතකොට මේ බුද්ධිලාට ඔය අරණ්‍යගත වීම, රුක්ක මූලගත වීම, ශූන්‍යාකාරගත වීම, ඒ වගේ භාවනා කරන්නන්ම ඇසුරු කිරීම නැතුව බැරි තත්වයක්පත් පාටපත් වෙනවා අලියෙකුට වතුර නැති වුණා ඒකට කොච්චර වුණත් වැඩ කෙරුවට හැන්දාවට වතුර බහින්න ඒ වගේ තමයි ඉන්දියා සංවරය පුරුදු කරපු කෙනාට කංශ භාණ්ඩයක් පැලිච් එකක් වගේ සක්කාය දිට්ඨිය පුරුදු කරපු කෙනාට ඒ උපේක්ෂාව බොහොම වටිනවා. කවුරු මොනවා කුණු කන්දල් ගෙනත් දැම්මත් නැහැ. කොච්චර විෂම ලෝකයේ තිබුණා සමහිත පවත්තන්න දන්නවා. මේක තමයි අපි යෝගාවචරයක් වගේ බලාපොරොත්තු වෙන ඉහළම දේ. ආ නිහිම අපි හිතමු සාර්ථක වුණයි කියලා. බොහොම සුකනම්ය කර්මන්‍යෝ කියන දෙයක් අහගෙන ධර්මයේ වෙනුවෙන් ධර්ම ගෞරවය පහල කරගෙන සද්ධාවෙන් ජීවිත පරිත්‍යාගයේ කාය ජීවිත නිර්පේක්ෂව භාවනා කරනවා නම් හොඳට තේරෙන්න පටන් ගන්නවා ඉස්සර වාගේ තමයි කුප්පණ්ඩ අමාරුයි. කිපෙන දේවල් නම් භාවනා මධ්‍යස්ථාන ආවයි කියලා කිසිසේත්ම අඩුවක් වෙන්නේ නැහැ. එහෙම අඩුවක් බලාපොරොත්තු වෙනවා නම් හොඳයි පාරසාරිය බ්‍රාහ්මණය කාවට කියලා මහාන වෙන එක. එතුමන් කියලා මේවා බලන්න එපයි කියලා නේ කියන්නේ. අහන්න එපයි කියන බුදුහාමුදුරුවෝ එහෙම නීතියක් දෙන්නේ උන්වහන්සේ මතක කරනවා කොහෙට ගියත් මනාපේ පහළ වෙනවා. කොහිට ගියත් මනාපේ පහළ වෙනවා. ඒවා විශේෂ උපේක්ෂාවට ලයින් එක මාරු කරගන්න එක, පතේ මාරු කරගන්න එක යෝනිසෝමනසිකාට දාගෙන උපපතෙන් පතේට දාගන්න එක මෝඩ මාර්ගයෙන් හරි මාර්ගයට දාගන්න දන්නවනම් මේ පුද්ගලයා කවදා හෝ අර බිඳිච්ච ධක්කාය දිට්ඨිය සුණු විසුණු කරගන්න. අන්න එතකොට මේ පුද්ගලයා කියනවා සේක පුද්ගලයායි කියලා. එතකොට සරුවචනාංශය අහනවා කතංචානන්ද සේකෝ හෝති පටිපදෝ. සීක ප්‍රතිපදාවටපත් වුණාට පළවෙනි මාර්ග ඥානෙ උපදුනාට පස්සේ කොහොමද දැන් මේ තනවා වඩාගත් ඉන්ද්‍රිය භාවනාව දියුණු බවුණු කරගන්නේ අපි ගියේ පාර මතක් කරගත්ත විදියට ඒකෙදි සරුවත් යන සඳහන් කරනවා අර වාගේම සීක පුද්ගලයාටත් ඒ භාවනා මධ්‍යස්ථානෙමයි ඉන්නේ. ඒ පිස්සු පියාට්ටොමයි ඉන්නේ. ඒ ඉත්තු ගුණ ආහාර ගුණ වෙනස් විසමතා තියෙනවා. ඒ නිසා රූප දැකලා මන අපේ පහළ වෙනවා. රූප දැකලා අමන අපේ පහළ වෙනවා. රූප දැකලා මනාපමන අපේ පහළ වෙනවා. ඒකෝර කල්පනා වෙනවා දැන් මේ මනාපය අමනාපය මනාපමනාප කියන රාග දෝෂ මොහ මන් දැන් දැකලා වරක් පහ කරලා තිබ්බේ විලිලැජ්ජ නැතුව මේ කෙලෙස් තාමත් මගේ හිතට වැද්ද ගන්නවනේ චිහ් කියලා නොදකින් කියලා අට්ඨියති හරා ඇති ජගුච්ඡති දුකටපත් වෙනවා ලැජ්ජාටපත් වෙනවා jigupsa කරනවා අකමැති වෙනවා ඉච්චරයි දැක ගන්න පුළුවන් මේක පුද්ගලයාගේ ඉපදිලා කල්පනා කරන වරක් හොදපු රෙද්ද මේ ඔන්න සර ආයෙත් ඒකට මඩ පාරක් වැදිලා කියලා අර පිරිසිදු චිත්ත ප්‍රවෘතියක ඉඳලා ඒ චිත්ත ප්‍රවෘතිය කෙලසෙන මනාපේදියා අමනාපේදියා නැත්නම් මනාපමනාපේ කියන මෝහේදියා අට්ඨියති හරායති ජගුච්ඡති පිළිකුල් කරන ගතියක් එනවා. ඉතින් අපි ගිය පාර ධර්ම දේශනාවෙන් මතක් කරගත්ත විදිහට සීක භාවයටපත් නොවුනත් හොඳ පිරිසිදු චිත්ත ප්‍රවෘතියක ඉන්න කෙනෙකුට සද්දයක් ඇහෙනකොට භාවනාවෙම නිවාගෙන වෙලා ඉන්න වෙලාවට කුඹියක් ඇවිල්ලා කනකොට එතන වෙනත් හිතවිල්ලක් එනකොට ඒක දිහා ඇති වෙන්නේ ඔන්න ඔය කියන අට්ඨියති හරායති ජිගුච්ඡති කියන අනිච්ඡාව අකමැති බව න ඉච්ඡති මේක නොවෙනවා නම් හොඳයි ඉතින් මොකද කරන්නේ මේ සංසාරේ ඉන්න තාක්කල් මේ ඇහැ කන දිවනාශය කය මන තියෙන තාක්කල් එව්වට බෑ ඇතුළට එන කෙනා නොයේම පිටසලක් ගන්න බෑ මේක ගේට්ටුවේ එක පැත්තට ඇරිච්ච කපාටයක් එන්නවමයි. ඇසර්ලා තියෙනවනම් ආලෝකය තියෙනවනම් රූපාරම්මණයක් තියෙනවනම් ඒක වෙන ඇහ කන දිවනාසය තුලින් ඇහැ විතරක් ජයගත්තනම් ඒ රූප පෙනීම වළක්වන්න බෑ. <clears throat> පේනවමයි. තහ බාරසරි බ්‍රාහ්මණ කිව්වා වගේ <clears throat> නොබලා සිටීම නෙවෙයි. පෙනුනට ආවට පස්සේ ඒක සාදරව මල් මාල දාලා වටතිර ඇදලා පාවඩ එලලා බාරගත්තොත් ඒක අපේ ගේ ඇතුළට ඔටුවට ගේ දුන්නා වගේ ගේ විනාශ කරනවා. එන්නකොටම ඒක දිහා ඒ අට්ඨියති හරාති ජගුච්ඡති කියන විවේක මනාපව එන නෑදෑයන්ට සමුදීම පිළිබඳව ප්‍රඥාවෙන් නිතරම කතා කරන ගතිය තියෙනවා. මෙයා කොහොමද හලන්නේ? කොහොමද මේක නොයනා තැනට කටයුතු කරන්නේ? ඵලයන් කියන්නේ. ඵලයන් කියන්නේ අයිතියක් නෑ මොකද ගේට්ටුවේ ඉන්න මනුස්සයා එන්න දෙනවා කොයි වෙලාවෙත්. ආවට පස්සේ හැතරෙන්න ඕනේ අට්ටි යති හර ආයති ජගුච්චති. ආන්න ඒක ඇඟෙම්ම එනවා මේ ශේක පුද්ගලයාට. ඒ සමහර වෙලාවට ඒක කරගන්න බැරුව කාය කර්ම වචී කර්ම මනස් කර්ම දුෂ්චරිත වසිද්ධ වෙනවා. එතකොට මේ පුද්ගලයා මේකට පාර කැපෙච්ච හැටිත් දන්නවා. ඒකේ මට්ටම වීතික්‍රමණය වෙලා තමයි අතින් වචන කතා වුණා, ක්‍රියා සිද්ධ වුණා, හිතවිලි හිතුණා. එහෙම වෙච්චාම ඒක පිළිබඳවත් තියෙන අට්ඨියති හරායති ජගුච්ඡති පිළිකුල් කරනවා ලැජ්ජාවට වෙනවා දුකටපත් වෙනවා වහාම හොඳ කල්යාණ මිත්‍රෙක් ළඟට ගිහිල්ලා කියනවා මම මෙහෙම බලන්න හිටියා ඒක ඉතින් කරන්න දෙයක් නැහැ ඒ වෙලාවේ මෙහෙම වුණා මට මෙහෙම කියුණා මම මෙහෙම කළා මට මෙහෙම හිතුණා ඒ මොකද ඒ පුදුරට ඒක හෙලි නොකර ඉන්න බෑ මොකද ප්‍රශ්න තියා බලන්නේ දැන් පිරිසිදු චිත්ත ප්‍රවෘත්තික පැත්තක ඉඳගෙන අර යෝගාවචරයක් වගේ අපිරිසුදු තැනක ඉඳලා පිරිසුදුකම බලනවා නෙවෙයි දැන් පිරිසුදුකම පැත්තේ ඉඳලා අපිරිසුදුකම තියා බලනකොට හොඳට නාලා සුදු ඇඳුමක් අඳගත්ත මිනිහෙකුට ගිහිලා කිව්වොත් ඔය ගාලේ තියෙන ගොම ටික අස් කරලා මූත්‍රා හොදලා දාලා හරක් ටික නාවලා වරෙන් කියලා එයා කැමති වෙන්නේ නැහැ. එයා කියන මේ නාල කියලා සුදු වෙලා ඉන්න වෙලාවදී මට බෑවවා කොරක්. ගල්පසාධිකාරී කරන්නත් බෑ. ගෑරේජ් එකට ගිහිල්ලා කාර් එක හොදාගෙන වරෙන් කිව්වට ඒවට කැමති වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව එයා පිරිසිදුව ඉන්න නිසා. ආන් මේ වගේ ශේක භාවයටපත් වුණාට පස්සේ අට්ඨියති හරායති ජිගුච්ඡති මේක යෝගාවචරයට ආපුවාම මොකද වෙන්නේ මේ බණ අහලා නැත්නම් ඔහු ගුරුවරයා පිළිබඳව ලැජ්ජාවට දුකට ජුගුප්සාවටපත් වෙනවා. භාවනා ක්‍රමයේ පිළිබඳ ලැජ්ජාවට දුකට ජුගුප්සාවටපත් වෙනවා. භාවනා මධ්‍යස්ථානයේ පිළිබඳ ලැජ්ජාවට දුකට ජුගුප්සාවටපත් වෙනවා. ආහාර පිළිබඳව දොස් කියනවා. කැපකාරය පිළිබඳ දොස් කියනවා. নানা ප්‍රකාර විදිහට මේ Tamange මේ නහය කුණු වෙලා තිබුණාම බලන බලන දේ ගඳ ගන්නවයි කියලා කියන කෙනෙක් වාගේ බන නැහැ හුවනම් මේ එන අනිච්ඡාව අකමැති භාවයේ අනුන්ත පටවන්න හදනවා කැකිල්ල රජුගේ තීන්දුව වගේ. හරිම හාස්‍ය ජනකයි. හරිම විහිළු ජනකයි. ඒ යෝගාවචරයා මේ කාරණා මුලමැද දෙක දැනගෙන අවසාන වශයෙන් මෝඩ තීන්දුවකටපත් වෙනවා. මේ එපා වීම එන්නේ මේ ජුගුප්සා ජනගතිය එන්නේ දුකටපත් වෙන ගතිය එන්නේ මේ අරකා කරපු අර නොකෑමන දහපතුර වැඩේ හින්දා කියලා අරමින් යට හේතු කරනවා. එනත මේ ඇහැට හරි බයි. මේකට හේතුව මොකද මේ බණ අහලා නැහැ. සීක පුද්ගලයෙකුට පවා ඇති වෙන්නේ හොඳ පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියක් තියෙන වෙලාවක බාහිරේ සද්ද ගන්ධ රස ස්පර්ශ ආවොත් වේදනා සද්ද හිතවිලි ආවොත් අරමුණෙන් හිත කැඩුනොත් මහ ලැජ්ජාවක් ඇති වෙනවා. මහ පිළිකුලක් ඇති වෙනවා. ආන් ඒක පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියක ඉඳලා කෙලෙස් තියා බලනකොට හැටියක් ස්වභාවයක්. ඒ තරමුනේ මුලැමැදාග දැකීමක් මේ සිද්ධ වෙන්නේ. හැබැයි පශ්චාත්තාවපයක් ඉතුරු වෙන්නේ ශෝකාන්තයක් ජවනිකාවක්. නමුත් හුඳුවට තේරෙනවා ඉන්ද්‍රිය භාවනාවේ ඉන්නකොට දුක්ඛ සත්‍ය වැටෙන්නේ නැහැටි. දුක්ඛ සත්‍ය ස්වභාවය මේකයි. මොකද්ද? ඒක මතුවෙනකොට මුල දැක්කානම් මැද දැක්කානම් අග දැක්කානම් අනිවාර්යයෙන්ම ඇති වෙන්නේ අට්ටි යති හරායති ජගුච්චති. ලැජ්ජාවටපත් වෙනවා. පිළිකුල් කරනවා. දුකටපත් වෙනවා. හරියට ලස්සනට ඇඳගෙන ඉන්න කැමති ස්වරූපේ තරුණේක හෝ තරුණියකේ ඇඟේ ගැරඬිකුණක් එල්ලුවා වගේ. මැරිච්ච බලුකුණක් එල්ලුවා වගේ. මිනිකුණක් දැම්මා වගේ වහා මැඟ ගසාදා. චි මේ මොකද්ද මේ මම මේ මෙච්චර ලස්සනට ජීවිතවලට ඉන්න කැමති මිනිසයා මගේ ඇඟේ මේ බලුකුණක් එල්ලුණා වාගේ කෙලස් තාමත් ඇවිල්ලා ඇඟේ ගැලෙනවා. ගැලනකොට අර අට්ඨියති හරාච jigucce තියනවා. අන්න ඒකෙදී අනාත්මීව මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා බලන්නේ නැතුව ඒ පුද්ගලයා ඒක මේ ගුරුවරයාගේ දෝෂයක් භාවනා ක්‍රමේ දෝෂයක් භාවනා මධ්‍යස්ථානයේ දෝෂයක් ආහාරවල දෝෂයක් උපස්ථායකයන්ගේ දෝෂයක් විදිහට කල්පනා කරන එක තමයි මේ ආත්මය පිරිසුදු කරගන්න උත්සාහ කරන තකතිරු කල්පනාව. එහෙම නැත්නම් අසත්පුරුෂ කල්පනාව. මේකෙන් ගලවන්න හරීම අමාරුයි. හුඟක් අමාරුයි. මෙතෙන්ට ගෙනියලා මේ தත්ත්වේ පේන එක නම් මෙතන ඉන්න හැම කෙනෙක්ම අත්දකලා තියෙන බවට මට සහතිකයි. නමුත් මේක මෙයාකාරයෙන් දකින්න දන්නේ මම එකකින් කියන්නේ මේ ඔක්කොම සෝවාන් වෙලා මේ සීක ප්‍රතිපදාව කරනවායි කියලා. භාවනාවේ චිත්ත වීර්ය පිරිසුදු වෙනකොට මේක එනවා. ආවට පස්සේ හරි හැටියට යෝනිසුමංචකාරයෙන් කල්පනා නොකළොත් අනුන්ගේ දෝෂයකට මේක හේතු කරලා අනුන්ට දොස් පටවනවා. නැත්නම් දොස් පවරනවා. තාමත් අර කංශ භාණ්ඩේ බිඳිලා නැති කෙනා වගේ තට්ටු කරනකොට නින්නාද දෙනවා. නින්නාද නොදී හැලියෙකුණු නෑඹිලියෙන් අහගත්තා වගේ. පැමිණි දුක් පැණි රහයි කිව්වාගේ කාගෙන Taman ඉන්දිය භාවනාවට යන්න නම් ඔය ඉන්දිය භාවනාව පළවෙනි පාඩම දැනගෙන අර යෝගාවචර මට්ටම දැනගෙන ඒ එකකටවත් නොසැලී Taman මේ ගినాපු දේ ඉදිරියට යන්න නම් මේ ජීවිතේට මේ භාවනාවට කිසිම කෙනෙකුගේ බලපෑමක් නැහැ. තන්නේ කර Taman හිතින්ම වාගත්ත මායාවක් මෙතන තියෙන්නේ. මේකේ තියෙන්නම මැජික් දර්ශනයක් කාටවත් දොස් කියලා වැඩක් නැහැ. දොස් කීමෙන් වෙන්නේ මැජික් දර්ශනයට සත්‍ය පවන්න හදනවා. ආත්මයක් දෙන්න හදනවා. ඒක නොදී මේක මායාවක් බවම මේක ඇස් බැඳුමක් බවම මැජික් දර්ශනයක් බවම බලන්න නම් අනේ මට මේක හෙටත් වෙනකොට මේ විදිහටම දැකලා මුලමඳාක දැකලා මේ සිද්ධියේ තියෙනා වූ මූලික දුක්ඛ ස්වභාවය පෙළෙන බව, තවන බව, සංකත බව, ඕලාහාරික බව දැක ගන්න හම්බුනොත් මේ කොච්චර jigupsaජනක දෙයක් වුණත් මේ අවස්ථාවේදී ඒ බව දැන ගැනීම තමයි මනුස්ස ජීවිතයේ තියෙන උප්පරීම ප්‍රණීතම සත්‍ය කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මේ පිළිකුල් බවට හේතුව අවිද්‍යාවම මිස පුද්ගලයෝ නෙවෙයි. කෙලස්ම මිස අල්ලපු gedර මනුස්සයා නෙවෙයි. අතීතේ නෙවෙයි අනාගතේ නෙවෙයි වර්තමානයේ හොදන්න පුළුවන්. නමුත් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක ඉන්නේ සීක ප්‍රතිපදාවේ. නමුත් මේ භාවනා කරන භාවනා කියන්නේ මූලික මාර්ග ඥානට වැඩ කරනකොට මේ වගේ తాවකාලික தත්ත්වපත් වෙනවා. විශේෂයෙන්ම විපස්සනා උපක්ලේශ මතුවෙච්ච වෙලාවට, එහෙම නැත්නම් වංචනික ධර්ම වැඩ කරන වෙලාවට, ඒ වගේම කායිකව වෙහෙසටපත් වෙච්ච වෙලාවක, චිත්ත ශක්තිය අඩු වෙච්ච වෙලාවක ওই පුංචි කෙලෙසයක් ඇවිල්ලා මල්ලෙන් ගහලා අපි බිම දාලා යනවා. විමදාලා ගියාම අපිට අර ලේසියෙන් පරාජය පිළිගන්න බැරි නිසා මේක කිරුවේ හවල් කෙනා කියලා අපි කාට හරි ආත්මයක් හදාගෙන ඒ ආත්මයට බැනලා දොස් කියලා තමන් පිරිසුදු වෙන්න උත්සාහ කරනවා. ආන මේක බේරන්න වෙන්නේ නැති සරුවචාන්ස මේ ශේක ප්‍රතිපදාවක් ගැන හරපෙන්නලා තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඇති වුණාට පස්සේ පිළිකුලක් පහළ වෙන බව. අන්න ඒක යෝනිසෝමනසිකාරයෙන් බලන්න පුළුවන් නම් ඒක තමයි දුක්ඛ සත්‍ය පිළිබඳ හොඳ හොඳ පළල්. අවබෝධයක් ඇති වෙනවා මේක ආවේනික තත්වයක්. මනුස්ස ලෝකේ මේක නැති තැනක් මහමුද මැදවත් නැහැ. ගල් පර්වත කුහරයක්වත් නැහැ, ආකාශෙත් නැහැ. ගිය ඕනම තැනක මෙන්න මේ එපා කරන ගතිය නොබෝ කාලෙකින් එනවා. යන්න ඉස්සරන හරිම සිලිලාරයක් තියෙනවා. බොහොම ආසයි. ගිල්ල ටික වේලාවක් යනකොට ඒ කොයි තැනත් මේ ලෝකේ සංසාරේ කොතනත් මේ පිළිකුල් ගතිය තියෙනවා. අන්න ඒක එනේන අරමුණක් පාස ඇස්පන අපිට දැක ගන්න පුළුවන් නම් ආන ඒක තමයි යෝගාවචරයේ තියෙන සීක ප්‍රතිපදාව මම නැවතත් කියනවා ඒ සීක தත්ත්වයටපත් නොවුනත් මේක දැනගෙන හිටියොත් තමයි දවසේ චිත්ත පීඩා ගන්න හුඟක් දේවල් බොරු මායාවල් බව හිතින්ම මවාගත්ත දෙයක් බව තේරුම් ගත්තාම තේරෙන පටන් අර ගන්නවා සැපට දුකට හේතුව අනුන්වත් ඊයේවත් හෙටවත් වෙන තැනක්වත් නෙවෙයි මම දැන් මෙතනමයි ඒක හරි පිරිච්ච ගතියක් එනවා. සත්පුරුෂයාට පිරිච්ච ගතියක් එනවා. මම සර්ව බලධාරී වගේ. මම වින්දානම් ඒක මම හිතාගෙන විදපු දෙයක්. මම සැපක් වින්දානම් මම සැප මගේ එක. දුකක් වින්දානම් මගේ. මත්තරාතු වෙන අරමුණෙත් මතු වෙන අරමුණත් ඕන එකට හරව ගන්න එක මගේ වැඩක් කියලා ඒ පුද්ගලයාට මහ පුදුම මේ පිරිච්ච ගතියක්. සන්තුෂ්ටි කරගතියක්, සම්පත්‍ති කරගතියක් ඇති වෙනවා. ඒකට කියනවා සාසන සම්පත්තිය කියලා. අන්න ඒක කුළු ගැන්වීමක් තමයි සරුවත්නංශය පෙන්වන්නේ. අපි අද මාතුකා කරගත්ත තැනේදී කතමාන චානන්ද අරියෝ හෝති භාවිතේන්ද්‍රයෝ. හොඳට භාවිතේන්ද්‍රයක් ඇති අරහන් ආර්යයන් වහන්සේ කොහොමද එහෙනම් මේ වැඩ කරන්නේ? උන්වහන්සේ සදාන් කරනවා ඒ ආර්යයන් වහන්සේට ඉදානන්ද බික්කුණා බික්කුණෝ චක්කුණාරෝපන් දිසෝ uppajjati මනාපං uppajjati මනාපං uppajjati මනාපං. රහතන් වහන්සේටත් ඇහැට රූපයක් දැකලා පළවෙනි දැක්මට මනාපේ පහළ වෙනවා. පළවෙනි දැක්මට මමනාපේ පහළ වෙන්නත් පුළුවන්. මනාපේ නැත්නම් අමනාප. ඒ නැත්නම් මේ දෙක පිළිබඳව මනාපමනාප තත්ත්වේ. පිළිබඳ වෙච්චර පිරිසිදුවක් නැති තත්ත්වේ පහළ වෙන්න පුළුවන්. ආනෙම පහළ වුණාට පස්සේ රහතන් වහන්සේට හම්බ වෙනවා රහත් 이르දියක්. මොකද්ද 이르දිය? පටික්කුලයක් ඇති වුණා අපිට අමනාපයක් පහළ වුණා. පටික්කුලේ අපටික්කුල සංඤේ විහෙරෙයාම අනේ මට මේ පටික්කුල පිළිකුල් කටයුතු දෙයි පිළිකුලක් නැති එකක වගේ මට හැසිරෙන්න පුළුවන් නම් එතකොට අපටික්කුල පටික්කුලේ තත් පටික්කුලේතෝ විහෙරිසන්ති. උකට ඕනනම් ඒකට ඒකේ පටික්කුලයක් ඇති කරගන්න. අපටික්කුලේ නම් නැ ප්‍රතික්කුලයක් පිළිකුල් කටයුතු දෙයක් හම්බෙලා හිතක් පහළ වුණොත් මට මේකේ හොඳ පැත්ත මනාප පැත්ත දකින්න ලැබේවා කියලා ඒ පිළිකුලියත් ආව මනාපැත දැකීමේ ශක්තිය ලැබෙනවා. සමහර වෙලාවට මනාප දෙයක් දකිනවා. එහෙම නැත්නම් අපපටිකූල දෙයක්. ඒකල හිතනවා මේකත් සංසාරට මහා වාරයක්. සංසාරට අදින්න දෙයක්. මට මේකේ ආදීනව පැත්ත, පිළිකුල් පැත්ත දකින්න ඕනේ කියලා මේ අපපටිකූලේ පටික්කූල සංඤේ විහෙරෙසanti. විහෙරේ යාම. මට මේ පිළිකුලක් නැති එකේ පිළිකුලක් ඇති කර ගන්න ඕනේ කියලා හිතුවොත් පටික්කුල සංඤීතස්ස විහෙරත. තත්ත විහෙරද. ඒ උන්වහන්සේට පුළුවන් ඒකේ පටික්පිලකුලක් ඇති කරගන්න. ඊගාට පිළිකුල් අපිළිකුල් දෙක මැද පටික්කුලේච අපටික්කුලේච පටික්කුල සංඤේ විහෙරියන්ති. අනේ මට පිළිකුල අපිළිකුල දෙක තියෙන එක මැද එහා පැත්තට මෙහා පැත්තට මාරු වෙන දෙයක් හේතුම ඒකේ පිළිකුලක් නැතුව ජීවත් වෙන්න ලැබෙනවන හොඳයි කියලා හිතුවොත් එහෙම ඉන්න පුළුවන්. එතකොට පටික්කුල අපටිකුල දෙක කලවම එකේ පිළිකුලක් සහිතව මට ජීවත් වෙන්න ලැබෙනවනම් හොඳයි කියලා ඉන්නවනම් ඉන්න පුළුවන්. මේක තමයි රහතන් වහන්සේ කම්මෙන 이르දිය වෙන විදියකට කියනනම් මොන දේ පේන්න දෙුණත් බලන්නේ Tamanට ඕන දේ. එතකොට රහතන් වහන්සේ කවදාකවත් පේන දේ පිළිබඳව චෝදන නැහැ. මොකද බලන දේ පිළිබඳව Taman අතේ ලනුව තියෙයි. Taman අතේ මේ පාලනය කිරීමේ ශක්තිය තියෙයි. මේකට කියනවා අරයත් 이르දිය කියලා. එතකොට උන්වහන්සේ කවදාකවත් කාටවත් චෝදනා කරන්නේ ආ මේ විදියට තදුබයන් අබිනිවජ්ජත්වා ඒ කියන්නේ පිළිකුල අපිළිකුල දෙක ඉක්මවලා උපේක්ඛකෝ විහෙරසanti මම උපේක්ෂාව වසන්නේ මේ කියලා හිතුවොත් උපේක්ඛකෝ තත්ත්ව විහෙරති උන්වහන්සේට පුළුවන් මේ දැකීම කියන මාතෘකාවම අමතක කරලා ඇහෙන් රූපයක් දැක මනාපේ ඇහෙන් රූපයක් දැක අමනාපේ ඇහෙන් රූපයක් දැක මනාපමනාප දෙක තත්ත්වයට ඇරලා හිත විඥානේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධව තියාගෙන ඉන්න ඕන නම් ඉදරන්ට කැළම බන්ධන කරගන්න නැතුව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් සම්පූර්ණයෙන් වෙන්කල උපේක්ෂකව ඉන්න ඕන ඒත් ඉන්න පුළුවන්. ඒක හරියට ඉබ්බා එළියට ඔළුව දාලා ඇහෙන් රූප බලල රූප ගණන් ගන්න නැතුව ඉන්නත් ඕන නම් ඉබ්බට පුළුවන් නැත්නම් ඔළුව පිටින්ම කට්ට ඇතුළට අරගෙන ඇහ මේ නැත්නම් ඔළුවයි වලිගේ කකුල් දෙකයි අත්පය දෙකයි කියන හයම ඇතුළට අරගෙන ඇතුළට වෙලා ඕනනම් සීසර තරණය කරන්න පුළුවන්. එතකොට තමයි රහතන් වහන්සේ කියන්නේ විමුක්තයි කියලා. වෙන් වුණයි කියලා කියන්නේ එතකොට උපේක්ඛකෝ විහෙරති සතෝ සම්ම හොඳට දන්නවා මම දැන් ඉඳුරන් කුප්පන්ට රූප සද්ද ගන්ධ රස පිරිච්ච ලෝකයක්. ඒ ඉඳුරන් එක එකක් ඒ රූප සද්ද ගන්ධ රස අල්ලන්න මගේ සම්පූර්ණ ඇහැ තියෙනවා කන තියෙනවා නාසය තියෙනවා දිව තියෙනවා කය තියෙනවා මන තියෙනවා. ඒ ඔක්කොම තියෙද්දි මම සති සම්පජඤ්ඤේ යුක්තව අනින්ජේ ප්‍රතිබද්ධව මැදට වෙලා ගත කරනවා. ගත කරන එක පුදුම අපන්නක භාවයක් තියෙනවා. පුදුමාකාර තීරණයකට නොයලඹිච්ච ගතියක් තියෙනවා. පුදුමාකාර සාමීච ප්‍රතිපන්න ගතියක් තියෙනවා. පුදුමාකාර අවිරුද්ධ ගතියක් තියෙනවා. ඕක තමයි ශාසනයේ තියෙන උප්පරීම ඉන්දිය සංවරය. ඉතින් ඕක බලනකොට පොට්ටෙක් වාගේ තමයි. අන්ධෙක් වාගේ තමයි. බීරෙක් වාගේ තමයි. නමුත් ඇස් ඇත්තේ බී අන්ධෙක් වාගේ ඉන්නේ. කන් ඇත්තේ බිහිර කුසේ. අර පාරසදී බ්‍රාහ්මණයා කියපු විදිහට චක්කුණා රූපං පස්සතිනේ. රූප නොබලනව නෙවෙයි. බැලුවට බලන්නේ අන්ධෙක් වාගේ. ඇහුවට අහන්නේ බීරෙක් වාගේ. ඥානවන්තෙක් වුණාට දෙයක් ඇහුණාට පස්සේ මෝඩයෙකුට ඇහුණා වාගේ. හයි ආත්ති තිබුණට කඳේ කොන්ද පරි නැති මිනිහෙක් වාගේ. බැන්න මලකුණක් වාගේ හැසිරෙනවා. මේකට කියනවා 이르දියක් කියලා. අපිට හිතෙන්නේ ඕක අංශභාගය කියලා. කොහොම දෙයක් වුණොත් මේ අපිට තෙන්නේ මේ අංශභාග රෝගයක් ආවා. මේ නැත්නම් අපස්මාර රෝගයක් ආවා කියලා මුළු පවුලම විනාශයි කියලා කියන්නේ. ඇත්ත තමයි රහත් උනත් පවුල විනාශ තමයි. මොම් භයානක රෝගයක්. මොකද ඇස් ඇත්තේ අන්ධයෙක් විදිහට හැදිරෙනවා. එතකොට අන්ධයොත් හොල්මන් වෙනවා ඇස් ඇති මිනිස්සුත් හොල්මන් වෙනවා. රහතන් වහන්සේට ඒක තමයි 이르දී. ඉතින් යෝගාවචරේ කරන්නේ ඒකමයි ඔය ලෙඩෙක් වාගේ හැසිරෙන්නේ සුව වෙන්න ඕන නිසා. එහෙම නැතු මේ කාටවත් බයේවත් කවුරුවක්වත් සන්තෝෂ කරන්නවක්වත් නෙවෙයි. Taman දැනගන්න ඕනේ මේ කොන්දපණ තියෙන මිනිහෙක් වගේ හැසිරුණොත් වැඩ වැටෙන ඔළුවට. නිසා කොන්දපණ නැති කෙනෙක් වගේ ඉන්නවා. ඔව් කොන්දපණ තියෙනවා. නැත්තම් මලකුණක්සේ හැසිරෙනවා. යාළුවෝ දෙන්නේ කැලේ යනකොට දෙන්න කතා වෙලා කියලා තියෙන බයෙන් බයි. නමුත් වලහ එනකොට ඒක පාරටම පුළුවන් යාළුවා ගහක් උඩට නැග්ගා. අනික් යාළුවා අහලා තිබුණා වලහා එන්නේ නහය කණ්ඩායි කියලා. එයා කරපු දේ ගහක මුලක් බදාගෙන නහය පොළවේම උලාගෙන හිටියා. ඉතින් වලහා ඇවිල්ලා අර එමෙන් පෙරලා බැලුවා මේ මනුස්සයා ගොඩ ගන්න බැරි නිසා දමලා ගහලා ගියා. උඩේ ඉන්න මිනිහා බැලුවා යකෝ මං ගස් නැගලා බේරනවා මෙයා කබිමේ ඉඳලා බේරනවා මෙයා කකා මන්තරක් හරි මොකක් හරි ඇදි වෙන්නේදී ඒක නිසා මේ මේ වලහා ඇවිල්ලා හොඳට ඔළුවට එල්ල මොන කළා තමයි ගියේ. ඒත් බහැලව යාළුවා මොකද මේ කොහොමද උඹ බේරන්නේ කියලා. මේ ඊට පස්සේ උඹට මොනවද කිව්ව නේද කන වලහා කන තියාගෙන මම දැක්ක නහයට කට තියාගෙන වලහා මොනවද කියන ඔව්ව කිව්ව තමයි තෝ ආගමේ මුතුර අනතුරේදී පැනලා යන යාළුවා ආශ්‍රය කරන්න එපයි කිව්වයි කිව්වයි කිය. බුදුජානන්තේ කියනවා නම් කියන්නේ මේ මනුස්සයා මලකුණක්සේ ඉඳලා බේරුණා. අර මනුස්සයා දක්ෂකම නිසා ඝාතන කළ බේරෙනවා. මේ මනුස්සයා මලකුණක්සේ ඉඳලා බේරුණා. ඉතින් මෙන්න මේකට කාගේවත් තුල යතුරු නැහැ. කාගේත් තුල අධිකාරී ශක්තියක් නැහැ. ඒ වගේ මේ කවදාකවත් උත්සාහ නොකර මේ ක්‍රමිකව මෙතෙන්ට එන්නේ නැතුව මේ විකූර්වණය මේ irdiya පාණ්ඩත් බෑ. පටන් ගන්නකොට මෙච්චර irdiya ඇත්තෙත් නැහැ. නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් Taman තුල තියෙන සතියේටම උපන්න මනාපේ උපන්න අමනාපේ දැනගන්න නම් ඉස්සල්ලාම ඇහෙන් පටන් ගන්නත් බෑ. පටන් අර ගන්න ඕනේ කයින්ම. කයින් කියනවා නම් ආනාපාන සතියෝ පිම්බිම හැකිලෙන් පටන් ගන්න. ඒ තුල ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද මනාපමනාව තත්ත්වයටපත් වෙනකොට උපේක්ෂාවට ලං වෙනකොට ඒක නම්බු කරන්න තරන්න ගුරුවරු උදව් කරන්න කියලා දෙන්න ඕනේ. හරියනකොට ඒක එහෙම තමයි. ආනේක එනකොට බාහිර අරමුණු වෙනවා. රූප වේදනා ශබ්ද. අන්න එව්වා විශේෂයි ඒ වගේ ඇල්මරාගෙන ඒව තිබුණට කමක් නැහැ. නමුත් එව්වට උඩ පනින්න දෙන්නේ නැතුව Taman එකට වසඟ වෙන්නේ නැතුව මේ මනාපමනා උපේක්ෂාව ඇති කරගන්න පුරුදු කරගත්තොත් මේ රහතන් වහන්සේගේ කරන විකූර්ණය නැත්තම් ඒ කියන 이르දි ප්‍රාතිහාර දේවල් යම් ප්‍රමාණයකට කරන්න පුළුවන්. හැබැයි ඔක්කරන්න කරන්න කරන්න තමන් තුළ තියෙන මේ ආත්ම සංකල්පේ කුප්පන ගතිය, අනුන්ට පුප්පන ගතිය, වාත ගුණය එන්නේ එන්නේ අඩු වෙනවා. එකට එක කියාගෙන යන, එකකට එක හැප්පෙනව සාරම්භයේ තියෙන තාක්කල් ඒ කියන්නේ ඉන්ද්‍රංගයේ සංවරයක් තියා ඒ යෝගාවචරකම බාහිරවත් දැක් ගන්න හම්බ වෙනවා. ඉතින් හුඟව දෙනෙක් හිතන ඒ විදිහට කියන කියන දෙනාට යටත් වෙලා ඉඳීම නෝන්ජල්කමක් කියලා. බය ආදු ගතියක් කියලා. ඇත්තටම නෝන්ජල් වුණාට කමන්නේ ධර්ම ගෞරවයෙන්. බය ආදුණත් කමන්නේ ධර්ම ගෞරවයෙන්. ඒකෝට තමයි හම්බ වෙනවා සිද්ධියක මුලැමැදාක දැක ගන්න කරන කරන යනකොට තමයි තේරෙන්නේ පිඳිච්ච කංශ භාණ්ඩයක් වගේ. ලෝහ භාණ්ඩයක් වගේ අපිට හැසිරෙන්න වෙනවා. එහෙම නැත්නම් මේ ආත්ම සංකල්පේ ඝන බහල වෙන්න වෙන්න වෙන්න අපි එකට එක කියන ගොරෝසු තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ බාහිර කට්ටියත් එක්ක අපි කයිවාරුවට කතාවට අඬහැරේට යන එක විතරක් නෙවෙයි ඇතුළත කතාවවත් කවදාකවත් නැතර වෙන්නේ. ඇතුළත කතාවටත් හේතුව මේ හිතේ තියෙන ප්‍රතික්‍රියාව. ඒක නැති කිරීමේ වැඩ පිළිවෙලට ඕනංක විපස්සනා භාවනා කියලා මේකට කියන්න පුළුවන්. එහෙනම් මේකට සමත භාවනා කියන්න පුළුවන්. නැත්නම් මේකට ඉන්ද්‍රිය භාවනා කියලා කියන්න පුළුවන්. හැබැයි මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැත්තම් මොන්න ධ්‍යාන අභිඥා ලැබුවත් හොද හොද මඩේ දාන වගේ සංසාරයට වගතුවක් නැහැ. ආය ඕන තරම් ලාමක තත්ත්වයටපත් වෙනවා. නමුත් කිසිම ධ්‍යාන අභිඥාවක් නැතුව නමුත් මේ ඉන්දිය භාවනාවක් මේ ඉඳුරන් හැසිරවීමක් දැනගත්තනම් ඒ පුද්ගලයාට රටක රජ වෙනවයි කියන එක ඉච්චර මහ ලොකු දෙයක් නෙවෙයි. සභාවක නායකත්වයේ දරනවයි කියන එක පිරිසකට වීරත්වයක් ගන්නවයි කියන එක ලොකු දෙයක් නෙවෙයි නමුත් කවදාකවත් කරන්න. මොකද හේතුව තමන් ඇති කරගත්ත මේ විවේකයේ දිනු කර ගැනීම තමයි උත්සාහ කරන්නේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ සාසනයේ අවුරුදු 2550 ගියාට මේ ධර්මතාවල පුස්කෑමක් වෙන්නේ නැහැ. ඒක බොහෝමත්ම සජීව තියෙනවා. ඒ වාගෙම මේ ශාසනයේ වැඩ දෙන්නෙකුට සමානව ක්‍රියාත්මක කරන්නේත් නැහැ. මම දැන් මෙතන කියන එක Tamanට විතරමයි අදාළ වෙන්නේ. තව කෙනෙකුට අදාළ නැහැ. මම දැන් මෙතන ගත් එක තව විනාඩියකින් මට දැන් මම දැන් මෙතන කියන එකට ගැලපෙන්නේ නැහැ. අවස්ථානෝචිතයි. ඒකයි මේ සංකතයි කියලා කියන්නේ. ආන්න එක දැනගැනීමේදී මේ ඉන්ද්‍රිය භාවනා තරම් විචිත්‍ර දෙයක් වෙන ඇත්තේ නැහැ. එහෙමනම් අපිට අකමැත්තෙන් නමුත් පිළිගන්න වෙනවා කෙනහිලි තියෙන්නම ඕනේ භාවනා දියුණු වෙන්න. අපිට වනාප අමනාප මනාපමනාප කියන දේවල් පහළ විය යුතුමයි. ඒව මොනවාක්වත් නැතුව අඳුර කාමරයක දාලා වහලා තියලා භාවනා කරාට හරියන්නේ නැහැ. ඒ නිසා ආරම්භයේදී අපි අරණ්‍යගතව, රුක්ක මූලගතව, සීනාසනගතව සති සම්පජඤ්ඤය දෙක ඇති කරගන්න උත්සාහ කරාට සති සමාධිය ඇති කරගන්න උත්සාහ කරාට ඒක කරගෙන යනකොට ඔය කියන සීනාසනවලමත් අරණ්‍යවලමත් අපිට අවශ්‍ය කරන කෙනෙහිලි සිද්ධ වෙනවා. ඒ කෙනෙහිලි සිද්ධ වෙනකොට තමයි දැනගන්න පුළුවන් වෙන්නේ Tamandat anuන්ටත් මේ තුල භාවනාවක්, වැඩිමක්, තපසක්, ආතාප වීරියක් වැඩෙනවාද කියලා. එහෙම වැඩෙනවා නම් Tamanටත් anuන්ටත් එන නඩු ප්‍රමාණය අඩු වෙනවා එහෙව් කෙනෙක් ඉන්න සමාජය එහෙව් කෙනෙක් ඉන්න පවුල එහෙව් කෙනෙක් ඉන්න ගම රට නිවුණු තත්ත්වයකටපත් වෙනවා නිබ්බුතානූන සාමාතා නිබ්බුතානූන සාපිතා නිබ්බුතානූන සානාරි යස්සායන් ඊදිසෝපති කියලා සරුවච්චන් ආංශයේ බුදු වෙන්න ඉස්සරලයි ඒ ශාන්තගති තිබුණේ අන්නේ නිබ්බුතිය <clears throat> පේන්නේ නැත්නම් බාහිර ඉන්දිය සංවරයේ ඇතුළත බොහොම මාරු වෙනසක් ඇති කරගන්න ඉතින් ඒක නිසා තේරුම් ගන්න ඕනේ රුචි අරුචි කම්පාවා දීලා හෝ නිදිමත කම්මැලි ගති ඒකාකාර ගති පැමිණුණා හෝ තමයි තේරෙනවා නම් එnde එnde එnde එnde ඊ ඇතුළත කංශ භාණ්ඩේ පිරිචි පැපිලි පැලිච්ච ගතිය. පුපුරා කඩා හැලෙන ගතිය ආනේ ඒකටම සාදර වෙලා <clears throat> සක්කාය දිට්ඨිය ඒ විදිහට කැඩෙද්දිම දිගට ඉන්ද්‍රිය භාවනා දිගේ කරන ගියොත් තමයි ඒකසේක ප්‍රතිපදාව වෙන්නේ. පල්ලයට වැටුනොත් තමයි ඒක යෝගාවචර තත්ත්වයට වැටෙන්නේ. ඉහළ කෙලවර තමයි ඒකේ අරියත් භාවය කියලා කියන්නේ. ඒ නිසා ඉන්දිය භාවනාව තුළින් සම්පූර්ණ මේ ਸਰවඥ ප්‍රතිපදාව විස්තර කිරීමක් තමයි මේ මේ භාවනා සූත්‍රයෙන් සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි මේ වෙනකොට පැය පහක පමණ කාලයක් ගත කරන තිබුණා. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගනිමු මේ වටිනා සූත්‍රයක් ඉදිරිපත් කර ගැනීම. අපි ඉන්න තත්වය අපිට මොකන්නාඩිකින් මුණ බලන්න ආසේ පැහැදිලි වේවා. මේ පැහැදිලි වීම කවදාකවත් පසුබෑමකට පශ්චාත්තාවයකට හේතු නොවි මේ ඉන්න හැතැම්ම කනුව දැනගෙන තව ඉදිරි හැතැම්ම කනුව යන්න සෑම කෙනෙකුටම මේ තුලින් ඒ කුසල ඡන්දය එතනින් ගියාම සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා වඩා දියුණු වෙලා මේක ආපසු නොයා අපටිවාණීව අසන්තුෂ්ටිකව ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය පිණිස මේ ධර්ම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනා સમાપ્ત කරන අතර ඉන්දිය භාවනා සූත්‍රය පිළිබඳවත් නිගමනය නිමාව මෙතනින් සටහන් කරන්න කැමති වෙනවා සියලු දෙනාටම සැනසීම ලැබේවා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා